ඊළඟට සංජීවි මහත්මිය අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස මේ අභිධර්මයේ මූලික කරුණු පුතේ අපේ නායක ස්වාමින් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ භවංක චිත්තය පිටුව 32 විස්තර කරනකොට උප්පත්තියෙන්ම හිමි වූ මෝඩකම මහලු වූවත් එසේම පවතින පවතිනවයි කියලා. එතකොට ස්වාමීන් වහන්ස අපි දැන් බණ අහලා අභිධර්මය අහලා ඒක ඒ මෝඩකම අඩු කරගන්න බැරිද ස්වාමීන් වහන්ස? ඒක හරි භයානක තත්ත්වයක් නේද? <laughs> දැන් අපිට බණ අහලා භාවනා කරලා ඥාන සංප්‍රයුක්ත සිත් ඇති කරගන්න කිසිදු බාධාවක් නැහැ. ඔය කතා කරන්නේ භවාංග සිත කියන්නේ ප්‍රතිසන්දි සිතේම දිගුවක්නේ. එතකොට ප්‍රතිසන්දි ඇති වෙන්නේ ප්‍රඥා හීනව නම් ඒ කියන්නේ ලෝභ අලෝභ අද්වේෂ කියන චෛතසික දෙක විතරයි. අමෝහය එදිලා නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව එදිලා නැහැ. ප්‍රඥාව එදිලා නැතිනම් එයාගේ මූලික මනෝද්වාරය කියන තැන ඥාන සංප්‍රයුක්තව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එයාට ඒ භවය තුල අර සියුම් ධර්ම වටහා ගන්නට මනෝද්වාරයෙන් ලැබෙන්න ඕන සහයෝගය ලැබෙන්නේ නැහැ. හැබැයි මේ මනෝද්වාරයෙන් බින්දිලානේ බාහිර චිත්ත පරම්පරා ඇති වෙන්නේ. එතකොට චක්කාන සෝත විඥාන ආදී. එතකොට ඒ අනුව චක්කුද්්වාරික චිත්ත වීති, සෝතද්්වාරික, මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනකොට ඒ මනෝද්වාරික චිත්ත වීති වල යම් ප්‍රමාණයකට ප්‍රඥාවක් අවදි වෙන්නට පුළුවන්. හැබැයි ඒ ප්‍රඥාව අර වඩා සියුම් කරුණු ග්‍රහණය කරන්නට සමත් වෙන්නේ නැහැ අර මනෝද්වාරයෙන් ලැබෙන්න ඕන සහයෝගය නැති නිසා. ඒ කියන්නේ එයාට ජීවිත කාලෙම ඥාන සම්ප්‍රයුක්ත සිතක් පහළ කරන්න බෑ කියන එක නෙමෙයි. ඒ ඒ සිත තියුණු කරලා ලෝක ධර්මතාවයන් නුවණින් අවබෝධ කරන තැනකට එන්න මනෝද්වාරයේ සහයෝගය නෑ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දැන් කෙනෙක් අපි කියන්නේ මෝඩයි කියලා. දැන් අපි කොච්චර උත්සාහ කරත් ධර්මයේ පැත්තෙන් භාවනා කරලා ඒක අඩු වෙන්නේ නැද්ද ස්වාමින් වහන්සේ කියන්නේ අපි පොඩ්ඩක්වත් ප්‍රඥාව පහළ වෙන්නේ නැද්ද පහළ කරන්න පුළුවන් මෙහෙම උත්පත්තියෙන් ඒතනත්තාට ඥාන සංපයුක්ත බවක් තිබිලා පස්සේ කාලෙක ධර්මයට යොමු නොවීම නිසා පාප මිත්‍ර ඇසුර නිසා වැරදි දෘෂ්ටි අරගෙන එහෙම ඉන්න කෙනෙකුට කරුණු ඒත්තු ගන්නලා යථා තත්ත්වයට පමුණවන්න පුළුවන් යම් කලෙකදී උත්සාහ කළා. හැබැයි අර නිත්‍යයෙන්ම යාට මේවා අවබෝධ කරගැනීමේ මූලික ගුණය නැතිනම් අපිට ඉතින් ලෝක සම්මත දේවල් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඊට එහා ගිය සියුම් කරුණ යාට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක හරියට මහානායක හඳුරෝ දක්වනවා දැන් කැඩපතක ඔපය වගේ. දැන් අපි හිතමු වතුර වතුර භාජනයක් ගත්තාම ඒකෙනුත් අපිට මූණ බලන්න පුළුවන්. හැබැයි අපි කැඩපතකින් මූණ බලන තරම් අර ඉතා තියුණු විදිහට සූක්ෂම විදිහට දේවල් පේන්නේ අරකිනුත් මූණ පේනවා. මූණ පේනුණා වුණාට අර පොඩි පොඩි ඩීටේල්ස් ඒ කියන්නේ පුංචි පුංචි සටහන් පේන්නේ නැහැ. පේන්නේ හැබැයි කැඩපතේ එහෙම නෙමෙයි කැඩපතේ ඊටාම පැහැදිලිව අර ඊටා පුංචි පුංචි වෙනස්කම් පවා පේනවා. ඉතින් දෙකෙන් මූණ පේනවා හැබැයි දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ඥාන සංප්‍රයුක්ත මනෝද්වාරය සහ ඥාන විප්‍රයුක්ත මනෝද්වාරයේ වෙනස. හරි ස්වාමීන් වහන්සේ. තේරුණා පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි.